අපේ වසම රජතුමා. වසම රජතුමාට එක්තරා අනාවැකි කරුවේ අනාවැකිය කියනවා. දැන් අද කාලේ අනාවැකි කියන වගේ නෙවෙයි ඒ කාලේ අනාවැකිය කිව්වොත් ඒක ඒකාන්තෙම හරි. ඒක සත්‍යයක් කියන කාරණාව. දැන් මේ අනාවැකි කරුවා අනාවැකය කියනවා මහරජා ඔබ තවත් අවුරුදු 12කින් මැරෙනවා. අවුරුදු 12කින් මැරෙන්න තමයි ඉන්නේ. ඒ වෙලාවේ වසම්බ රජතුමා රහතන් වහන්සේලා මොන ගැහිලා අහනවා ස්වාමීනි ආයුෂ වැඩි කරගන්න කරන පින්කම් මොනවද? ඒ වෙලාවේ රහතන් වහන්සේලාගේ උපකාර ඇතුව අනුශාසකත්වය ඇතුව තමන්ගේ අවශ්‍ය වැඩි කරගන්න කුසල කර්ම වඩන්න පටන් ගත්තා. මොනවද කරලා තියෙන්නේ? අවශ්‍ය වැඩි වෙන ප්‍රබලතම කුසල කර්මයක් තමයි පින්වත්නි මේ පෙරහන් කඩ දාණය. අපි ගොඩක් වෙලාට සැලකිල්ලක් දක්වන්නේ නැහෙනේ. අපි සැලකිල්ලක් දක්වන එක හරි අඩුයි පෙරහන් කඩ පූජාව. පෙරහන් කඩ දන් දෙනකොට පින්වතුනි යම් ජීවිතයක යම් අවශ්‍යයක් තියෙනවා නම් ඒ අවශ්‍ය ඒ කිනාට ලබන්න පුළුවන් ඉවර වෙනකම්. ඒ අතරමැද මැද තුල රෝගයක් නිසාවත් සොර සතුරු නිසාවත් අවියාවුද නිසාවත් අනුතරක් වෙලාවත් මරණයටපත් වෙන්නේ නෑ. පෙරහන් කඩ දන් දුන්නා. අපි ගොඩක් වෙලාට හිතන්නේ නෑනේ ඔහොම පින්කම් ගැන. අපි හරි අඩුවෙන් හිතන්නේ එහෙම දේවල් ගැන. පෙරහන් කඩයක් සකසනවා කියන එක ලොකු අමාරු දෙයක්වත් නෙමෙයි. ඊළඟට මේ වසම්බ රජතුමා සියලුම සංඝරත්නයට පෙරහන් කඩ දන් දීලා තියෙනවා. ඊළඟට පින්වත්නි ආවාස හදලා දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගිලන්නෝ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කළා තියෙනවා. ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලා යම් තැනක වැඩ වාසය කරනවා නම් ඒ සියලුම ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා තියෙනවා. ඊළඟට පින්වත්නි පැරණි ආවාස තිබුණොත් ඒව නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නිරන්තරයෙන්ම පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරලා තියෙනවා. ඒක নিরතුරුව කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි පොහොය දවසට උපෝසත අෂ්ටාංග සීලේ පින්වත්නි සමාදන් වෙනවා. එහෙමත් සිල් රැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වර්ෂ තුනෙන් තුනට අවුරුදු තුනකට සැරයක් මුළු ලක්දිවම වාසය කරපු සියලුම දෙනාට සියලුම භික්ෂුන් වහන්සේලාට සිවුරු දන් දීලා තියෙනවා. එකක් නෙවෙයි තුන් සිවුරක් මේක හාමුදුරු කෙනෙකුට දන් දීලා තියෙනවා. ලංකාවේ ඒ කාලේ හිටපු සීල භික්ෂුන් වහන්සේලාට. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ස්ථාන 32ක මී පෙනි දන් දීලා තියෙනවා. ඊළඟට ස්ථාන 64ක මිශ්‍ර මහදන් දීලා තියෙනවා. ඒ වගේම ස්ථාන හතරක පහන් 1000ක් දැල්ලපු පහන් වැටි පූජා කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් යම් පින්කමකට නොවැඩියේ නම් ඒ භික්ෂුන් වහන්සේට උපස්ථාන කරන දේවල් සකසලා තියෙනවා. මෙන්න මේ විදියට පින්කම් පින්කම් අති දීර්ඝ කාලයක් මේ වසබරයිතුමා කරලා තියෙනවා. ආන්න එහෙම පින්කම් කරගත්තු නිසා වසඹ රජතුමා පින්වත්නි මැරෙනවා ආයෙමත් නැවත එතනම උපදිනවා ඒ තරමටම පිංගුතුනි කර්ම වෙනස් කරගෙන තියෙනවා. දැන් එහෙනම් මේකෙන් පේනව නේද අපට තිබෙන කර්ම අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. පුළුවන්. අපට යම් අකුසලයක් විපාක දෙන්න තියෙනවා නම් ඒ විපාක දෙන අකුසල කර්මයේ පින්වත්නි අපට වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන්නේ මොකකින්ද? කුසල් කරලා. ප්‍රබල කුසල දහම් කරලා ප්‍රබල ලෙස කුසල් වඩලා පින්වත්නි ඒ කෙනාට තමන්ගේ තිබෙන්නා වූ අකුසල කර්ම තමන්ට පුළුවන් යටපත් කරගන්න. ඒක විශේෂ කරුණා. දැන් තමන් යහපත් දේවල් කරන්න කරන්න තමන්ගේ අර විපාක දෙන තිබිච්ච අකුසල කර්ම ටික වෙනස් වෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර අකුසල කර්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. යම් මට්ටමක ඉතුරු වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අර ලැබෙන්න තිබිච්ච කරදරයට වඩා බොහොම අඩුම අඩු කරදරය තමයි ඒ කෙනාට ලැබෙන්නේ. විශාල කරදරයක් ලැබෙන්න තිබුණා. නමුත් අර ප්‍රබල ලෙස කුසලයේ වඩපු නිසා ලැබෙන්න තිබිච්ච අකුසල කර්මෙන් යම් ප්‍රමාණයක් මගේ හැරෙනවා. ඒ කුසලයේ ශක්තිය නිසා. පින්වත්නි ඒ නිසා තමන්ගේ ළඟ තිබෙනවන යම්කිසි යහපත් ගුණධර්ම කිසිම කරුණක් නිසා ඒ යහපත් ගුණධර්ම පින්වත්නි විනාශ කරගන්නට එපා. පුළුවන් තරම් පුළුවන් තරම් ඒ යහපත් ගුණධර්ම දියුණු කරගන්න. තවන් තමන් තුල හැම වෙලාවකම පින්වත්නි මෙනෙහි කරන්න. මොකද අපි කවුරුවත් මාර්ගඵලලාභියෝ නෙවෙයි. කොයි වෙලාව අපට වරදිනවද කියලා අපි දන්නේ නැහැ. හිත හරියට සිහියෙන් තබා ගත්තේ නැති වුණොත් කොයි වෙලාවකදී හරි පින්වත්නි අපට වරදින පුළුවන්. ඒ කරුණ පින්වත්නි අපි හැම මොහොතකම හිතේ තබාගෙන කටයුතු කරන්න ඕන. මොකද සංසාරය කියලා කියන්නේ තරම් භයානක දෙයක්.